ආනන්ද මාහෙන්කන්ද මහත්මයා සවනස ඇහෙනවද ඇහෙනවා සවනස තේරුම් සරණයි මේ අත් හොඳ ධර්ම දේශනාවක් ස්වාමීනාත මේ මගේ ප්‍රශ්නය ඇත්තටම මේ ඔබ වහන්සේ මුලින් සඳහන් කරන්නේ මේ ධර්ම දේශනාවේදී මේ දැන් ස්වාමීන් වහන්සේලා වෙළඳාම් කරනවා මාකටිං කරනවා ගොවිතැන් කරනවා ඔක්කොම ඉතින් ඒව ඒව අපි දැන් ඕනතරම් දකින්නවනේ ස්වාමීන් වහන්සේ. දැන් අපි මේ ගිහියෝ හැටියට මේ අපි කොහොමද මේ ස්වාමීන් වහන්සලාට සලකන්න ඕනේ? කියන්නේ අපි ස්වාමීන් වහන්සේ කියනවාද නැත්නම් ඒගොල්ලෝ කරන වැරද්ද පෙන්වා දෙන්න හදනවද අපට තේරෙන තරමට එහෙම නැත්නම් ඇත්තටම හරියම ඔබතෝ ටික ප්‍රශ්නයක් මම හිතන්නේ අපි ගොඩක් ගිහියෝ දැන් මම හිතන්නේ සමහරක් අපේ වෙලාවට දෙනවා අපි මේ හොඳයිනේ හඳුන්ට වඩා කියලා හිතනවලුත් නැතුව නෙමෙයි. ඉතින් මේ අපි ඒවා පෙන්වලා දීලා ඒ ඒ ඒවා ඒවා අඩු කරන්න උත්සාහ කරනවද නැත්නම් නිකම් නිකම් සද්ද නැතු වෙන්න ඕනද මොකක් කොහොම ඒගොල්ලන්ට ආමන්ත්‍රණය දැන් හාමුදුරුවෝ කිව්වොත් හාමුදුරනෝ අපි මොකද්ද කියන වචනේ. ඒ කියන්නේ මේ මේ මේ හොරුන්ට බොරුකාරයින්ට පැහැදිලිවම පේන මේ එහෙම අයට අපි ස්වාමීන් වහන්සේ කිව්වොත් එතකොට අර හොඳ ස්වාමීන් වහන්සේලාට අගෝරයක් වගේ වෙන්නත් පුළුවන්. ඉතින් ඒක සාසනේ පැවැත්මට අහිත කරලා ඉස්ස බලපන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ වෙලාවදී අපි කොහොමද මේ මේක අපි කල්පනා කරන්න කරන්නේ ස්වාමීන් වහන්සේ? දැන් ඒ වෙද්දී අපි තාම පරිස්සම් වෙන්න ඕන එකක්. අනිත් එක බුද්ධිමත් ඕන. දැන් අර කොසඹෑ නුවර අර වතුර භාජනය සම්බන්ධ ප්‍රශ්නේ ඇති වෙලා ධර්මදර විනයදර භික්ෂුන් වහන්සේලා දෙකට බෙදුණනේ බුදුහාමුදුරුවෝ මේකට ඉදිරිපත් වුණත් ඒගොල්ලෝ ලෑස්ති වුණ නැහැ ඒක සමනය කරන්න බුදුහාමුදුරුවෝ පාරදෙයි වණේට වැඩම කළා. වැඩම කළා ඊට පස්සේ මේ හාමුදුරුන්ට දාන්නේ නැතුව ඔහොම ඔහොම ප්‍රශ්න ගොඩක් වුණා. ඊට පස්සේ මේ හාමුදුරුවෝ මේකේ ආදීනවේ තේරුම් ගත්තා. තේරුම් ගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේ පාරලේ වණේ ඉඳලා වැඩම කළා. වැඩම කළාට පස්සේ දැන් ඔක සිද්ධ වුණේ කොසබෑ නුවරනේ බුදුරජාණන් වහන්සේ මේ සවැත් නුවර ජේතවනාරාමයට වැඩිය. වැඩියට පස්සේ දැන් ඔන්න ආරංචි වුණා අර කොසබෑ නුවර මේ කලහකාරී වික්ෂුන් වහන්සේලා දෙපිරිසම දැන් ජේතවනාරාමයට එනවා බුදුරජාණන් වහන්සේගෙන් සමාව ගන්න. දැන් විසාකාවයි අනාථපිණ්ඩික සිටුතුමයිනේ අග්‍ර දායක දායිකාව මේ දෙන්න ඇවිල්ලා බුදුහාරගෙන් ওই ප්‍රශ්නේ අහනවා ස්වාමීනි දැන් අපි මේ ආහඳුරු ගැන පිළිපදින්න ඕන කොහොමද අපි මේගොල්ලන්ට දානේ දෙනවද නොදී ඉන්නවද මොකද්ද කරන්න ඕන ඊපස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විසාකාවෙනි තිරිසන් සතෙකුටවත් කන්න ටිකක් නොදී ඉන්න කියලා මම දේශනා කරන්නේ නැහැ එතකොට මිනිමරුවෙකුටවත් හොරෙකුටවත් මොනතරම් අපරාධ කරන කෙනෙකුටවත් කන්න ටිකක් නොදී ඉන්න කියලා මේ ශාසනය පැනවීමක් නැහැ. ඒ නිසා කුසගිනි නිවන්නට කෙනෙකුට ආහාර ටිකක් දීම අපරාධයක් නෙමෙයි. හැබැයි ඒ අයගේ වරද වරද හැටියට තේරුම් අරගෙන ඒ භික්ෂුන් වහන්සේලා වරදින් මුදවා ගන්නට අපට යමක් කරන්න පුළුවන් නම් ඒක කරන එක බුද්ධිමත් දායකයෙක් හැටියට සාසනය පවත්වන්නට තමන්ගේ වගකීම. මොකද සාසනය පවත්වන්නේ හාමුදුරුවෝ විතරක් නෙමෙයි. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිසක්. ඒ වගේම උස්ස දිව්‍ය. මොකද සත්තා දේව මනුස්සාන දෙවි මිනිසුන් දෙගොල්ලගමනේ ශාස්ත්‍රු. නිසා මේක එක එක කණ්ඩායමකට විතරක් බරපතලලා නිකන් ඉන්න බෑ. අපි කාටත් වගකීමක් තියෙනවා. ශාසනය රකින්න. එතකොට මේ වගකීම හැටියට අපි ක්‍රියාත්මක වෙන්නකොට අපි තාම කල්පනාකාරී වෙනවා. දැන් අපි හිතමු අර විදිහට දැන් අර ලෝසකතිස්ස හාමුදුරුව රැවටුණා වගේ අර හාමුදුරුව රහතන් වහන්සේ නම හැබැයි උන්වහන්සේ ලෝසකතිස්ස හාමුදුරුව එහෙම නැත්නම් අර පන්සලේ ලොකු හාමුදුරුව හිතුවේ මේ දායකයෝ අල්ලගන්න එන තවත් එක චරිතයක් කියලා. ඉතින් උන්වහන්සේට එතනදි වැරදුනා ඒක. උන්වහන්සේගේ නිගමනය හරි ගියේ නැහැ. අන්න ඒ වගේ සමහර වෙලාවට අපි ගන්න තීරණ નિවරදි නොවෙන්න පුළුවන්. ඒ නිසා අපි ඇත්තටම මේ හාමුදුරුවෝ දුස්සීලයි කියලා දැනගෙනද මේ කතා කරන්නේ. මේ හාමුදුරුවෝ ඇත්තටම වැරදි වැඩක් කරන්නේ සාසනය විකෘති වෙන වැඩක් කරන්නේ කියලා අපට හොඳටම වැටහෙනවා. හරියටම අපට ඒක නිශ්චිත නම් ස්ථිර නම් එබඳු තැනදී මේ භික්ෂුන් වහන්සේට විරෝධය දක්වන එක උන්වහන්සේට තමන්ගේ එහෙම නැත්නම් උන්වහන්සේට මුලින්ම අපි උත්සාහ කරන්න ඕන වරද පෙන්වලා දෙන්න. ඒක ඒකෙන් හැදෙන්නේ නැත්නම් ඊට පස්සේ ලැජ්ජා කරලා හරි ඒක සකසන්න. එහෙමත් කරෙන්නේ නැත්නම් ඉතින් සාසනයෙන් නිර්පාදාන. කටයුතු කිරීම අපරාධයක් නෙමෙයි හරියට වැරදි කරු වැරදි කරු හැටියට දැනගෙන. දැන් නිකායේ නිලතල දරන භික්ෂුන් වහන්සේලා හැටියට අපට ওই දේ විටින් විට කරන්න සිද්ධ වෙනවා. දැන් පහුගිය එක්තරා කාලෙක අපි එක්තරා භික්ෂුන් වහන්සේ නමක් සම්පූර්ණ නිකායෙන් නිරපන්න කටයුතු කළා. මොකද වෙනත් කාන්තාවක් සමග සම්බන්ධතාවයක් තියෙනවා කියලා ඒක ඊටාම පැහැදිලි වුණා. ඒතන මුලදී අපිත් ඒකට ටිකක් මේ පරිස්සම් වුණා. මොකද අපිට අපි කොහොමද මේක ඔප්පු කරන්නේ? කොහොමද මේක තහවුරු කරගන්නේ? එතකොට දායකයෝ බොරු කියනවද හාමුදුරුවෝ බොරු කියනවද කියලා කොහොමද තියෙන්නේ? ඊට උන්වහන්සේලට උන්වහන්සේ ගෙන්නලා අපි මේක කිව්වා අවවාද කළා නැවත නමුත් ප්‍රතිඵලයක් වුණේ අන්තිමට දායකයෝ මේ හාමුදුරුවෝ කාන්තාවත් එක්කලා වාහනේ යනකොට මගදී අල්ලගත්තා. අල්ලගෙන පොලිසියට ඉදිරිපත් කළා. ඊට පස්සේ ඒ සාක්ෂිත් එක්කලා අපි නිකාය තීරණය කළා මේ භික්ෂුව සම්පූර්ණයෙන් නිරපාහරින්. ඉතින් අන්න ඒ වගේ අපිට හරියටම පැහැදිලි නම් මෙතන වරදක් සිද්ධ වෙනවා කියලා එතනදී අපි කියන්නට ඕන අවවාද කරන්නට ඕන අනතුරු අඟවන්නට ඕන ඒ ලැජ්ජා කරන්නට ඕන ඒ මොකක්වත් කරලා හරියන්නේ නැත්නම් හැදෙන්නේ නැත්නම් ඉන්න අය රැකගන්න එයාව නිරපා හරිනවා. ඉතින් අද වෙලා තියෙන්නේ මේ විශේෂයෙන් ලංකාවේ අද තියෙන සිවිල් නීතිය භික්ෂුන් වහන්සේලා සම්බන්ධව සැකසුණු සංඝාධිකරණයක් නැහැ. ඒ නිසා කිසිම හාමුදුරු නමක් මොන අපරාධ කළා වුණත් සිවුරු හරවලා යවන්නට බැරි මට්ටමක් තියෙනවා මානව හිමිකම් නීති රීති. ඒතකොට මානව හිමිකම් කියන ඒවා ඇත්තටම නම් භික්ෂුවට අදාළ නැහැ. මොකද භික්ෂුවට මානව හිමිකම් වල මූලික අයිතිවාසිකම් කාටත් පොදුයි. හැබැයි මානව කියන தත්වෙන් ඔබට ගිය කෙනෙක් භික්ෂුව කියන්නේ විශේෂ தත්වයක්. එතකොට එතනදී භික්ෂුව සම්බන්ධව විශේෂ නීති රීති සැකසෙන්න. ඒ මොකක්වත් ලංකාවේ නැහැ. අර පොදු මානවයාට තියෙන මානව හිමිකම්. ඒ නිසා අපි හිතමු භික්ෂුන් වහන්සේ නමක් අර නිකායෙන් නිරපහරින්න පුළුවන්. නිකායෙන් නිරපහරපු ගම ඒ සංඝයා වහන්සේට ඊට පස්සේ ඕන අපරාධයක් කරන්න පුළුවන්. ඇයි? දැන් නිකායෙන් බලපෑමක් කරන්නත් බෑ. ඒකට අයිති නැති නිසා. හැබැයි කාටවත් සිවුරු අරවන්න බෑ. සිවුරු අරවන්න නඩුවක් දාන්න පුළුවන්. මගේ මානව හිමිකම් කඩ උනායි. ඉතින් අන්න ඒ වගේ මහා පටලවිල්ලක් අද ලංකාවේ සාසනික ප්‍රතිපදාව තුල තියෙනවා. ඒවට හරියට නීති පාලකයෝ ඒවට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ ගැටලුව නිසා. ඉතින් දීර්ඝ කාලයක් යෝජනා කරනවා බුද්ධ ශාසන අමාත්‍යංශයන් හරහා මේවට නීති රීති සකසන්න. ඉතින් ඒවා යම් යම් මට්ටම් වලට ගිහිල්ලා එහෙමම නවතිනවා. මොකද හැම විටම තව පිරිසකට ඕන වෙනවා මේක දන දන විනාශ කරන්න. විනාශ වෙනවා දකින්න. ඉතින් මේ විනාශයෙන් වළක්ව ගන්න ක්‍රියාත්මක වෙන්න හදනකොට කවුරු හරි එකට බාධා කරලා ඒක යටපත් කරනවා. ඉතින් මේ වගේ අර්බුද ගොඩක් තියෙනවා. ඒ නිසා දායකයෝ හැටියට පරිස්සම් වෙන්න ඕන අර ලෝසක තිස්සහාමුදුරුවෝ වගේ නිකන් අර කෙහෙල් ගහට කොටන්න ගියා වගේ අපි දන්නේ නැතුව කාට හරි චෝදනා කරලා නිග්‍රහ කරලා පව් පුරව ගන්න නැති වෙන්න පරිස්සම් වෙන්න. හැබැයි හරියටම දන්නවා නම් මේ භික්ෂුව දුස්සීලයි මේ වැරද්ද තියෙනවා මේක සාසනයට අනතුරක් කියලා දායකයෙකුට පැහැදිලි අයිතියක් තියෙනවා අර හාමුදුරුවන්ට ඒක පැහැදිලිව කියලා තැන් තැන් වල ඕපදූප කියලා අනිත් අය අතර පතුරවලා Facebook එකේ ඒ හාමුදුරුවෝ නිග්‍රහ කරලා දාලා ඒවා ඒවා නිකන් උඩ බලාගෙන කරගහ ගන්නවා වගේ සාසනයේ පිරිහෙන වැඩ. එහෙම නෙමෙයි ඒක ඒ භික්ෂුව සමග කතා කරන. Tamanට කතා කරන්න හයිය නැතිනම් ඒ හයිය තියෙන වෙනත් පිරිසක් එක්කලා. එහෙම නැත්නම් ඒ වැඩිහිටි හාමුදුරුවෝ දැනුවත් කරලා උන්වහන්සේලා බව අවවාදයක්. ඒතොර ඒකට අවනත නැතිනම් තමයි ඊට පස්සේ ටිකක් අර අලු විදිහට ඒක දනවන්නට උත්සාහ කරන. එහෙමත් බැරි වෙනකොට තමයි අපි ශාසනයෙන් යටපහරින්නට ක්‍රියාත්මක වෙන්න ඕන. ඉතින් මේක හරිය සංකීර්ණ කටයුත්තක්. ඉතින් අර හාමුදුරුවෝ කියනවද වෙන වචනයක් කියනවද වගේ කාරණා අපි පරිස්සමින් තේරුම් ගන්නට ඕන මොකද අපි සිවුරක් දරාගෙන ඉන්න කෙනෙකුට හාමුදුරුවෝ කියන්නේ නැතුව වෙන වචනකින් ආමන්ත්‍රණය කරන්න උත්සාහ කළොත් ඇතුලේ අර්බුදේ කවුරුත් දන්නේ පිටට ඒක වෙනස් වැරදි ආකාරයකට sannivedanaya වෙන්නට පුළුවන්. එතකොට හාමුදුරුවන්ට අර සිල්වත් ගුණවත් හාමුදුරුවන්ටවත් තියෙන ගෞරවය නැති වෙන්න පුළුවන්. දැන් එහෙම එකක් වෙලා තියෙනවා චීවරධාරී චීවරධාරීන් කියලා කිව්වන් පස්සේ මේ සිවුරු දරාගත්තු අය. එතකොට දැන් මේ වචනය අද සමාජ මාධ්‍ය ජාලවල ප්‍රවෘත්ති පත්‍රවල ප්‍රවෘත්තිවල මේක විටින් විට සමාජගත වෙනවා. දැන් අද මොකද වෙන්නේ? යම් හාමුදුරු නමකට විරුද්ධ වෙච්ච එකම ඒ හාමුදුරු කොච්චර සිල්වත් වුණත් ගුණවත් වුණත් කොච්චර සමාජ සේවයක් කළා වුණත් Taman අකමැති නම් කතා කරන්නේ චීවරධාරියයි. මේ මේ චීවරධාරීන් මේ මේ විදිහට වැඩ කරනවා. ඉතින් එතකොට මොකද්ද වෙලා තියෙන්නේ? අර සිවුර දරාගත්තු අයගේ අඩුපාඩු දැකලා තමයි ඒ පැවිද්දෝ නෙමේ චීවරධාරී සිවුරු පෙරවගත්තු අය කියන වචනේ සමාජගතව. හැබැයි දැන් අර පෞද්ගලික ඝෂ්ටනයක් ඇති වෙච්ච ගමන්ම අර වචනෙන් තමයි අර මෙතෙක් කාලයක් සාසනය රැක ගන්න කටයුතු කරපු හාමුදුරුවන්ටත් ඒ වචනේ තමයි පාවිච්චි කරන්නේ. ඒ වගේ අපි නොහිතන අනතුරු ඒවෙන් ඇති වෙන්න පුළුවන් අපි කල්පනාකාරී උනේ නැත්තම්. ඔව් පැහැදිලි සන්නස දැන් ඇත්තටම මේ සමහරක් දැන් ඇත්තටම සාමාන්‍යයෙන් අපේ දැනුම මට්ටමින් අපේ මේ බොහොම අහිංසාවාදීව ගිහිල්ලා ස්වාමීන් වහන්සේ ගමේ වගේ ගමේ පන්සලක ස්වාමීන් වහන්සේ නමන කතා බහ කරලා පුද්ගලිකව එහෙම දෙයක් අපිට දැනෙනවා නම් මෙහෙම අපිට දැනෙනවා මේක වාසි පොඩ බලන්න කියලා. ඉතින් අපිට එහෙම දැනුවත් කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. නමුත් මේ සමහරක් අය විශේෂයෙන් මේ ලංකාව දැන් මේ විනාශ කරන වර්ගයේ මට්ටමේ ඉන්න අය මේ ඒක හරි ඕගනයිස්ඩ් ඒගොල්ලෝ. කියන්නේ හරි ගොඩක් සල්ලි තියෙනවා. දැන් උදාහරණයකට අර උම්මත්තක අර උම්මත්තක දාව කියලා එකක් තියෙන ඒකේ දැන් අර එකතරා මම දැක්ක මේ ළඟදී YouTube එකක් එතන ඉන්නේ හාමුදුරුවෝ අම්බේවිලට ගිහිල්ලා ඒ කිරි හරකෙක් හර කියන්නේ එළදෙනගේ ඒ තන බුරුල්ල පෙන්නලා කියනවා මේ මෙතන කිරි ලීටර් 60ක් ගන්නවා අපේ මෝඩ හරක් මේ කිරි ලීටර් 10ක්වත් ගන්න හරකින් ඉතින් මේ මේවා තනි කරවම මේ ඒ විතරක් නෙමෙයි අපේ ප්‍රසිද්ධ තවහාමුදුර නමක් එක්කලා අර රාද තෙලිජ්ජද මේ වීඩියෝ කර කර ඔව් ඔව් තෙලිජ්ජ බන මේ හිටගෙන අනිත් එක සාමාන්‍ය <laughs> ඒකයි ඉතින් මේවා සමහර අපරාධනේ හරි ඉතින් වගේ තැන් වලදී අපිට පෞද්ගලිකව ඒවා සම්බන්ධව අපි හිතනරක් කරගෙන වැඩක් නැහැ. ඒවා සම්බන්ධව සාමූහිකව ක්‍රියාත්මක වෙන්න වෙනවා. දැන් අපි හිතමු දෙවන ධර්ම සංගායනාව දෙවන ධර්ම සංගායනාවට පාදක උනේ මොනවද අර දස කැපවස්තු දස කැපවස්තු ගත්තහම පොඩි පොඩි කාරණා අක්කලුණු ටිකක් තියාගන්න මේ ඉර මේ අඟල් කීපයක් ඉස්සරහට යනකම් දාන්නේ වළඳන්න පරම්පරාවෙන් ආපු දේවල් පවත්වගෙන යන්න මේ වගේ ඊටාම සරල දේවල් ටික හැබැයි ඒක නෙමෙයි ප්‍රශ්නේ උනේ ප්‍රශ්නේ උනේ මේ අඟකලුණු ටිකක් තියාගෙන ලුණු ටික දාගෙන දානේ වන්දන එක නෙමෙයි අර මෙතෙක් පැවතිච්ච සම්ප්‍රදායට අභියෝග කරමින් මේක තමයි නව සම්ප්‍රදාය කියලා ට්‍රෙන්ඩ් එකක් හදන්න ප්‍රවණතාවයක් හදන්න කල්ලි ගැහුණා. එතනයි බරපතල. ඒ දෙවන ධර්ම සංගායනාව තිබ්බේ අර කාරණා නිසානේ. බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කාලේ ඊට වඩා අපරාධ කරපු අය හිටියා. කාන්තාවොත් එක්කලා හැසිරිච්ච අය හිටියා. ඒවට බුදුහාරෝ විනය නීති පැනවෝ. එතකොට මේ පෞද්ගලිකව මේ ශාසනය ඇතුළ හැමදෙනාම ಗುಣධම් වඩන්නේ ඒ වගේ දුර්වල චරිත ඕනතරම් බුදුහාරෝ වැඩ ඉන්න කාලෙත් තිබුණා අදත් ඉන්නවා. ඒක නෙමෙයි ප්‍රශ්නේ. ප්‍රශ්නේ තියෙන්නේ ඔය ඔබතුමා කියන හැටියට මේක කණ්ඩායම් ගැහිලා කල්ලි ගැහිලා අර තියෙන එකට නිඳා කරමින් ඒ තියෙන මෙතෙක් කාලයක් පවත්වාගෙන ආපු සාසන සම්ප්‍රදාය විවේචනය කරමින් නව ප්‍රවණතා හදන්න හදනවා අලුත් විදිහට හඳුන්වා දීලා. සාසන විරෝධී විදිහ. අන්න ඒකයි බරපතල කාරණා. ඒ නිසා තමයි රාජ්‍ය අනුග්‍රහය අරගෙන දෙවනි සංගායන දැන් දෙවනි සංගායනාව ඉතිහාසයේ කියවලා බලන්න මේ ඔය මේ මේ අට කතාවල තියෙන ඒවා සමන්ත පාසාදිකා වගේ පොතක් අරගෙන ඒවා තියෙනවා ඒක බරපතල කාරණයක් මේ පැත්තෙන් ගිහිල්ලා මේ හාමුදුරු රජුරෝ මොන ගැනකොට අර කණ්ඩායම ගිහිල්ලා තව රජෙක් අල්ලගන්න අල්ලගෙන මේක බරපතල ගෂ්ඨනයක් ඇති කරනවා ඇති කරලා අර ධර්ම ධර්මදර විනයදර භික්ෂුන් වහන්සේලා යට කරන්නමයි හැමතිස්සෙම හදන්නේ. ඒ මට්ටමට ඒගොල්ලෝ බලය හදාගෙන හිටියා. ඉතින් අන්තිමට මේ ධර්මදර ස්වාමීන් වහන්සේලා අනිත් භික්ෂුන් වහන්සේලා හොයාගෙන ගිහින් කියන්නේ මොකද්ද? දැන් අධර්මයේ බලවත් වෙමින් පවතිනවා. අවිනය බලවත් වෙමින් පවතිනවා. ධර්ම විනය යට වෙමින් පවතිනවා. මේ වෙලාවේ අපි ක්‍රියාත්මක වෙන්න ඕන. එහෙම නැත්නම් මේක සාසනයට අනතුරක්. එතකොට අර පුංචි කාරණා ටික නෙමෙයි ප්‍රශ්නේ උනේ. ඒවා පාදක කරගෙන වෙන ප්‍රවණතාවයක් හදන්න උත්සාහ කරනවා. අර තිබිච්ච එක ඛණ්ඩණය කරනවා. ඉතින් අන්න ඒ වගේ වාතාවරණයක් අද ගොඩනැගෙමින් පවතිනවා. ඉතින් ඒක තනියෙන් විසඳන්න පුළුවන් කාරණයක් නෙමෙයි. සියලු දෙනා එකතු වෙන්න ඕන වගේම රාජ්‍ය අනුග්‍රහය නැතුව ඒ වගේම පාලනය කරන්න බෑ. මොකද ඒගොල්ලන්ට රාජ්‍ය නොවන සංවිධාන සහ විවිධ අන්‍යාගම් වලින් කෝටි ගණනින් මුදල් දැන් ඒවා මුදල් ගන්න පටන් ගත්තා නෙමෙයි. ඒවා උන්වහන්සේලාගේ හිතුවක්කාර අදහස් එක පටන් ගන්න. හැබැයි හැම විටම රාජ්‍ය නොවන ආයතන සහ අන්‍ය ආගම් වල අන්‍ය රටවල් වල මුදල් වියදම් කරන්න කණ්ඩායම් ලෑස්ති වෙලා ඉන්නවා ලංකාව සාසනය විනාශ කරන්න. එතකොට ඒගොල්ලෝ අර ප්‍රවණතා අපට වඩා ඉක්මනින් හඳුනගන්න. හඳුනගෙන මෙන්න මේ ප්‍රවණතාව දියත් කළොත් මේක ඇතුළෙම ගස්ඨණය කරන්න පුළුවන් කියලා හඳුනගන්න. හඳුනගත්තු ගමන් ඒගොල්ලෝ වක්‍රාකාරයෙන් අරගොල්ලන්ට උදව් කරනවා. එතකොට ඒ වගේ ආයතන ගණනාවක් අද රටේ බිහි වෙමින් පවතිනවා. බිහි වෙලා තියෙනවා. ඒවට අර විදිහෙන් සහාය වෙනවා යටේ. දැන් පහුගිය කාලේ මේ වගේ ධර්ම විනය විකෘති කරන හාමුදුරුවන්ට අවවාද කරන්න අපේ අනිත් හාමුදුරු ටික ගියව ගමන් කෙලින්ම මේ ඩිපෙන්ඩර් කීපයක් වෙනවා. අර හාමුදුරුවෝ ටක් ගාලා දාගන්න කොහේ අරන් යනවද දන්නේ. ඉතින් ඒ කවුද? කොහෙන්ද එච්චර බලය? ඉතින් දැන් අද කාලේ හොඳටම පැහැදිලි වෙනවා නෝර්වේ වගේ රටවල්වල ඉඳගෙනයි මේව මෙහෙවන්නේ කියලා. ඒ නිසානේ දැන් ඔය අලුත් නිකායකොත් පටන් ගත්තා. ඉතින් එතකොට ඒවා මේ තනියෙන් එක්කෙනෙකුට දෙන්නෙකුට හැප්පිලා කරන්න පුළුවන් වැඩ නෙමේ. ඒවා රාජ්‍ය මට්ටමින් අනුග්‍රහ අරගෙන කරන වැඩ. ඉතින් ඒ නිසා ඒවට තමයි අර රජයේ මැදිහත් වීම තියෙන්න ඕන. ඉතින් රජයෙන් බුද්ධ ශාසනය ආරක්ෂා කරනවා කියලා නිකන් රඟපෑම් කළාට ඒගොල්ලෝ හරියට කැප වෙන්නේ නැත්තම් ඉතින් ඒ විනාශය දිගින් දිගට යනවා. සමහර පසුගිය කාලේ දැන් මෙතන අවුරුදු දෙක තුනකට කලින් අර ත්‍රිපිටක ආරක්ෂක පනතක් ස්වාමීන් වහන්සේලා කහුවෙලා ඒක ස්ථාපිත කරන්න හැදුවා. ඒකට ඇත්තටම සාසනය මම හිතන්නේ මම මම පුද්ගලව හිතන එක හරි හොඳ දෙයක් කියලා. නමුත් ඒක අපේ හොඳ වැදගත් ගුණවත් හාමුදුරුවෝම තමයි ඒකට විරුද්ධ වුනේ. ඉතින් එහෙම ප්‍රශ්නකුත් එනවා නේ ස්වාමීන් ප්‍රශ්නකුත් එනවා කියලා කියන්නේ දැන් මේක කොතනින්ද විනිශ්චය කරන්න කියලා ප්‍රශ්නයක් එනවනේ. දැන් අපි හිතමු මේක උසාවි යන මට්ටමටපත් කළොත් අන්තිමට තියෙන දැන් පහුගිය දවස්වල අපි දැක්කනේ භික්ෂුණී ශාසනය පැවැත්විය යුතුයි භික්ෂුණී කියන නම පාවිච්චි කළ යුතු කියලා අන්තිමට මේ තීරණ දුන්නේ කවුද ගිහියෝ අන්තිමට ඒගොල්ලෝ මොකද්ද කිව්වේ මේ දැන් ඒවා මේ මොනවද ප්‍රවෘත්තිවල එහෙම ගියේ කොහොමද මොකක්ද පුරුෂාධිපත්‍යයට යටපත් වෙලා තිබුණු මේ කාරණේ අද උසාවියෙන් මතුවා. එතකොට පුරුෂාධිපත්‍ය කියන්නේ මොකද්ද? මහානායක හාමුදුරුවෝ. මහානායක හාමුදුරුවෝ ටික තමයි මේක මේ විදිහෙන් පවත්වන්න ඕනේ කියලා තීරණය කළේ. එතකොට දැන් මහානායක හාමුදුරුවෝ මේ රටේ සාසනය පිළිබඳ වගකීම් යුතු නායකවරු තමයි පුරුෂාධිපත්‍යයට යට වෙලා කියලා දැන් අර මාධ්‍යව. ඇයි අර ගිහියෙකුගේ තීරණයද? ඉතින් උසාවියට ගිය ගමන් එහෙම ප්‍රශ්නකුත් තියෙනවා. ඒකට කවුද මේවා තීරණය කරන්නේ? සාසනය ගැන දන්න අයද නැති අයද? අන්තිමට බෞද්ධයෙකුත් නෙමෙයි තීරණය දීලා තියෙන්නේ. මේකෙන් මම අදහස් කරන්නේ භික්ෂුණීන් කියලා කතා කරන එක වැරදිද නැද්ද කියන කතාව නෙමෙයි. ඒක වෙනම කාරණයක්. ඒක වෙනම කතා කරන්නට ඕන කාරණයක්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ තීරණය දෙන්නේ කවුද? ඉතින් එදා දැන් අර ඒ ඒ හොඳ හාමුදුරුවෝ ඒ වගේ තැන්වලදී විරුද්ධ වෙන්නේ මේක නීතිමකට ගෙනියන තැනට ආවන් පස්සේ අර වගේ ප්‍රශ්න ටිකක් එනවා කියලා. ඉතින් ඒවා විසඳෙන්නට යම්කිසි භික්ෂුන් වහන්සේලා මණ්ඩලයක් විසින් ජූරි සභාවක් වගේ කරුණු තීරණය කරලා ඉන්න අනතුරුව ඒ තීරණ මත පාදක වෙලා යම්කිසි විනිශ්චයකාරවරයෙක් විසින් තීරණ ගන්න වගේ තැනකට මේක පුළුල් සංවිධානයක් ගොඩනගන්නවා. සම්සත්තන මේ ඒ ත්‍රිපිටක ආශ්‍රය මන්ති යෝජනා තිබුණේ එහෙම තමයි මමත් ඒකට ගියා. මේ ඒ එහෙම විශාල මණ්ඩලකින් මේ වෙලා තමයි අන්තිමට උසාවියකට ඒත් යන්න ඕන නම් අරගොල්ලන්ගේ නිර්දේශ මත අරගොල්ලෝ තීන්දුව දෙනවා මිසක් එහෙම එකක් තමයි තිබුණේ නමුත් දැන් දැන් වෙන සාන්ට දැන් ඒක නැති වුන නිසා දැන් මේ වර්තමානයේ ඔය වහන්සේ මතක් කරපු භික්ෂුන් නිසා සම්බන්ධයෙන් වගේ ඒක හැම එකදීම අන්තිමට දැනට යන්න තියෙන්නේ කොහොමද උසාවියට? ඒතර ඒක වෙනස් වෙලා නැහැ නේ කොහොමද? ඉතින් අර අර වගේ මණ්ඩලයකින් සම්මතලා යන එක වඩා හොඳයි. මේ මෙහෙම කිසිම දෙයක් නැතුව යන එකට වඩා. ඒක කොහොමද ඒක ඒක අපරාධේ මං හිතන්නේ ඒක අවස්ථාවක් පැහැරෙනවා වගේ තමයි. ඒක අර කොට පිටිය රාහුල ආමතුරු තමයි ඒකේ මං හිතන්නේ සභාපති සභාපතිත්වයේ දරුවේ ඉතින් උන්වහන්සේ හරියට මෙහෙ යවුවා. නමුත් කීප දෙනෙක් ඒකට විරුද්ධ වෙලා එතන අපරාධයේ තිබිච්ච අහඳ අවස්ථාවක් ගිහිලා කියලා ගිහිලා ගියා කියලා දැන් මට නම් තේරුණේ දෙන්නේ. ඔය ඒ වගේ විවිධ අවස්ථාවල මේවා ගොඩනගන්න උත්සාහ කළා නම් මොන හේතු හරි ඇවිදින් ඒක යටපත් වෙනවා. යටපත් වුණාට පස්සේ අර යන රටාව යනවා. ඉතින් ඇත්තට මේවා හරි පුළුල් කාරණා. අපිට මේ ධර්ම සාකච්ඡාවකදී වගේ කතා කරලා ඉවර කරන්න පුළුවන් කාරණා නෙමෙයි. දැන් අපි දී සාකච්ඡා කරන්නේ ඇත්තටම අපි මානසික වශයෙන් අපි ඉන්න ඕන කොතනද කියන එක. දැන් ඔබතුමා ඇහුවෙත් ඒකනේ අපි ගිහියෙක් හැටියට දායකයෙක් ටික කොහොමද ක්‍රියාත්මක ඉතින් ඒ නිසා රටක් හැටියට සාසනයක් පවත්වන්න සංස්කෘතියක් පවත්වන්න අපි සාමූහිකව කරන්න ඕන දේවල් ඒක පුළුල් කාරණයක් ඒක පුළුල් කතිකාවතක් ඉතින් අපිට අපි පෞද්ගලිකව මෙහෙම එකතු වෙලා ඒව ගැන කතා කළාට වැඩක් නැහැ අපිට ඒව ගැන යම් ප්‍රමාණයකට අවදිමත් බවක් තියෙන්න ඕන. හැබැයි අපි මේ හැමතිස්සෙම කතා කරන්නේ අපේ මනස තුල මේ ධර්මතාවයන් කොහොමද ගොඩනගන්නේ? ඒව හඳුනාගෙන අපි අගතියටපත් වෙන්නේ නැතුව අපි විනාශ වෙන්නේ නැතිව අපේ කාර්යභාරය අපි નિවරදිව කොහොමද කරන්නේ. ඉතින් ඒ ටික හැමෝම දැනුවත් වුණොත් බොහෝ දුරට මේ ගැටලු निराකරණය කරන්න පුළුවන්. මොකද පුද්ගල సంతාණයෙන් මේ අර්බුද මතුවෙන්නේ. ඉතින් ඒ නිසා තමයි අපි මේ ධර්ම සාකච්ඡාවේදී වැඩිපුර අවධානය යොමු කරන්නේ තමන් දිහා බලලා තමන් ගන්න තීරණේ හරිද නැද්ද කියලා හාත්පස බලලා තීරණ ගන්න. ඉතින් ඊට එහා අපට සමස්තය පිළිබඳ තීරණ ගැනීම පිළිබඳ ඒක වෙනම කතිකාවතක් විය යුතුයි. හොඳයි හොඳයි. ලසන තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.